සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානන් වෙන්නේ ලොවතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනාකොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන්ම බෞද්ධයා රූපවාහනී මාධ්‍යයෙන් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරවන්නත්. ඒ තුළින් අති උතුම් වූ ධර්මදානමය පින්කම සිදු කරගණ්ඩත් තමන්ගේ මෙලව පරලෝ සුවපත් කරගණ්ඩ මහත් කුසල් රැස් කරගන්නවා වගේම ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් කුසල් අත්පත් කරවන්නත් සත්පුරුෂයෙන් හැටියට කටයුතු කරනවා. එයින් ලබාගන්න උතුම් කුසල් මේ අයටත් ධර්මශ්‍රවණයෙන් ලබාගන්න උතුම් කුසල් ශ්‍රවණය කරන අයටත් එසේම සම්පූර්ණ වෙනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම බනාහනික අපිට තවත් හුඟක් වටිනවා. භාගිතුන් වහස දේශනා කළේ උතුම් ප්‍රාර්ථනාවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ධර්මශ්‍රවණය කරන්න කියලා. ඒ තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. පිනතුනි අද ධර්ම දේශනාව මරණ සතිය සම්බන්ධයෙන් මයි. මේ දේශනා මාලාව පුරාවටම මරණ සතිය සම්බන්ධයනුයි කරුණු සාකච්ඡා කරන්නට යෙදනි මරණ අනුස්සති භාවනාව ගැන කතා කරන දේශනා මාලාවේ විසි නමවෙනි දේශනාවයි මේ සිදු කරන්න සූදානන් වෙන්න. විසි අටවෙනි දේශනාව අවසානය අපි සඳහන් කළා මේ ජීවිතය තුළ අපි මොනව කළත් අපි අන්තිමට දවසක මරණයට පත්වෙනවා. ඒ මරණයට පත්වෙන දවස අපිට මේ ලෝකෙ මොන තරං දේවල් හරිහම්බ කරගෙන තිබුණත් ඒකක්වත් වටින් ඇති බව. ඒ සියල්ලක්ම මෙහෙදාලා අපිට යන්ඩ සිද්ධ වෙනවා. එදාට වටින්නේ අපි රැකගත්ත සීලය රැස්කරගත්ත කුසලය අපිට බොහොම වටිනවා. රංග්‍රදී මුතුමැණික් වලටවත් දරුමුණු බුරන්ට ස්වාමි භාරියාවන්ටවත් අපට කිසිම පිහිටක් වෙන්න බැරි මේ වෙලාවේ. තවමත් අපිට අනුකම්පාවෙන් පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ලෝක දහත්වේ වැඩහිටිය නං ඒ ලොවතුරා බුදුරජාණන් වහන්සේ. එහෙම නං බුදුරජාණන් වහන්සේ ඒ නිසා මත් රතනයක් වෙන බව අපි කරුණු ටිකක් කලින් දේශනාවේ සාකච්ඡා කරලා තියෙනවා. අද එතනෙන්ද අපි දේශනාව පටන් ගත්තොත් තමන් කොහොමද හිත පිහිට වගෙනඉන්නේ. මැරණ වෙලාවේ අපි අපේ හිත කොහොමද පිහිට වගෙනඉන්නේ. කොහොමද සිල් රැකල තියෙන්නේ. මෙතන හිත පිහිට වගෙන ඉන්න කෙලකේ හම. මෙතෙක් ජීවිතයේ මේ පංචකාමය තුළ ඇලුම් කරපු දේවල් සියල්ලම අත්හරෙන්ට පුළුවන්කම තියෙන්ඩෝ. නමුත් ඒක ලේසි කටයුත්තක් ලේසි කටයුත්තක් නෙමේ. ඉඩකඩ දේපොල දූදරු මුණුබුරු මිනිබිරියූ මේ අය අත්හරිනව කියන එක බොහෝ දෙනාට ඉතාම අමාරු වැඩ. දූදරුවන්ටත් වැඩිය සමහර වෙලාවට දැන් මුණුබුරු මිනිබිරියන්ට බැඳිලා. සමහර අය ඉඩකඩන් වලට සමහර අය ගෙදර තියෙන නොෙක් උපකරණවලට බැඳිල ගෙවන ජීවිතය අපට පේනවා. මැරෙන්ඩ තව හිත හදාගෙන හදාගෙන නෑ. මම විසින් දුක්විඳල දුක්විඳල හරිහම්බ කරගත්ත දේවල්ම සංසාරය මම දුකට ඇදල දානව නං ඒ දේවල් හම්බ කරපු එක තේරුමක් තේරුමක් නෑ. නමුත් හරි හම්බ කරන එක භාගිතුන් වහස කොතනවත් අහනන් කරන්නේ. හැබැයි යනකොට අත්හැරල යන්ඩ මනාව ප්‍රගුණ කරන්නත් වන. එකතු කරනවා වගේම අත්හරින්ට පුරුදු කරන්නත් වන. එහෙම නැතිවුණොත් හරි අවාසනාවන්තයි. ඔය ගැන හරි ලස්සනට පැහැදිලි කරපු ජාතක කතාවක් ගැන කරුණු සඳහන් කළු හිත පිහිට වගෙන ඉන්නේ කොහොමද කියන කාරණාව. ජාතක පාලයේ සඳහන් වෙනවා අස්සක කියල ජාතක කතාව. අස්සක රජ්ජිරුවන්ගේ බිසව රැස් විහිදෙන ශරීරයක් තියෙන කෙනෙ. මේ තරම් ලස්සනට රූපය තිබුණ රජ්ජුරුවන්ට පුදුමාකාර විදිහට සෙන හැස දැක්වා. රජ්ජුරුවත් බිරිඳත් ඉතාම සතුටින් ජීවිතය ගත කළ. නමුත් හදිසියේ ඇතිවෙච් අසනීපයක් නිසා උපරි දේවිය මරණයට පත් වුණ. තමන්ගේ බිසවා කාලි මැරුණ රජ්ජිරුවන්ට දරාගණ්ඩ බැරූ ගිය. එහින්ද දේහය වලලන්ඩ දුන්නේ නෑ. විශේෂ මංජුසාවක් හදල විශේෂයෙන් පැසවගත්ත තෙල් සහ ඒ තෙල්වල මණ්ඩි මේ හදාගත්ත මංජුසාාවට දාලා දේවියගේ දේහය ඒකට බස්සල තියල තිබ්බක් කුණුවෙන්ඩ නරක්වෙඩ නොදී. නමුත් දුක පාලනය කරන්න බෙ රජ්ජිරුවෝ මේ වෙනකොට දවස් හත නොකා නොබී අඩනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරනවා. හිමාලි වැඩ ඉඳලා රජ්ජුරුව ගැන දැනගෙන රජ්ජුරුවන්ගේ උයනට ඇවිල්ලා ගල්තලාවක් මත රම් පිළිමැක් වගේ වැඩ හිටිය. මෙතනින් යන පුරුෂයෙක් මේ අති ශ්‍රේෂ්ඨ රූපයක් දරන ගල්තලාව මත වැඩඉන්න මෙ තාපසතුමා දැකලා එතෙන්ට ඇවිල්ල වැද. රටේ රජ්ජුරුව ගැන තොරතුරු ඇහුවා. ඔහු සඳහන් කලා දේවියගේ මරණයෙන් පීඩාවට පත්තිච්ච රජ්ජුරු මේ දවසල නොකා නොබී අඩනවා කියලා. ඒ ලැවි සඳහන් කළා රජ්ජුරුව එක්ක එන්න පුළුහන්නන් මට රජ්ජුරුවන්ගේ ශෝකය නැති කරන්න පුළුවන්. මේ පුරුෂයකිව එක්ක එන්නම් කියලා. උපරි දේවිය මැරිලා ඉපදනය කොතනද කියලා කියන්න කිව්වා. රජ්ජුරුවන්ටත් ඒක දැනගණ්ඩත් ආසයි රජුරු ඒ නිසා උයන්ටාව. තාපසතුමත් එක ටික වෙලාවක් කතා කළා තාපසතුමා සඳහන් කළා මහරජ ඔය තරම්ම සෙනෙහස දක්වපු උපරි දේවිය මැරිල ගිහිල්ල ඉපදිච්ච තැන දන්නවාද කියලා නෑ කීවා. ගොම ගොඩක ගොම කුරුමිණියෙක් වෙලා. රජ්ජුරුකිව ඒක නම් කීයටවත් පිළිගඩ බෑ. රජමාලිගාව මෙච්චර සැපවිඳපු කෙනා මේ තරම් රැස් විහිදෙන රූපයකුත් තිබුණ කෙනා ගොමගොඩක කුරුමිණියක් ඉපදුනා කියලගේ හම් පිළිගනීද බෑකීවා. මම ගෙන්නන්ඩද කියලැහ්වා ආකීවා. ගොමගොඩ ගෙන්නෙව්වා. අධිෂ්ඨාන කළා ගොමගොඩ ඇතුළ ඉඳලා ගොමගුලියකුත් තල්ලු කරගෙන ලියටාව. දෙන්නෙක් සඳහන් කලා මේ ඉන්නේ උපරි දේවිය. රජුරුක්ව බෑ පිළිගන්ට. කතා කරවන්නද කියලෙහුවා. හා කීවා. කතා කිරුව කුරුමිණි දේනුවට. කතා කරලා තොරතුරු ඇහුව හම සඳහන් කලා මම මේ ආත්මෙ ලබන්ඩ කලින් අස්සක රජ්ජිරුවන්ගේ අග්‍රම හිෂිකාව. මං එදා රජ්ජිරුවොත් එක මේ උයනේ අස්සක් මුල්ලක් නෑර ඇවිදලා තියෙනවා. මේ උයන පුරාම රජ්ජිරුවොත් එක්ක ආදරයෙන් ක්‍රේමයෙන් වෙලිල මම ප්‍රීති වෙලා සතුටු වෙලා කටයුතු කරලා තියෙන. නමුත් අද මැරිල ගිහිල්ල ඉපදිලා ඉන්න තැන. මේ මේ තොරතුරු අහනවා තාපසතුමා රජ්ජුරෝ කාරණාටික අහගෙනින්වා. අන්තිමට තාපසතුමා අහනවා තාමත් අස්සක රජ්ජිරුවන්ට ඒ තරම්ම ප්‍රියයිද කියලා. ඒ කාලෙනම් අස්සක රජ්ජිරුවන්ට ඒ තරම්ම ප්‍රියයි. හැබැ දැම් ප්‍රිය නෑ. මොකද මන් දැන් ආය විවාහ වෙලා ඉන්නේ. දැන් මට ස්වාමියෙක් ඉන්නවා. මේ ඉන්න අනි කුරුමිණිය තමයි මගේ ස්වාමියා. දැම් මම ප්‍රිය කරන්නේ මගේ ස්වාමියයට අස්සක රජ්ජිරුවන්ට නෙමි. දැන් මම මොහුට කොච්චර ප්‍රියයිද අස්සක රජ්ජිරුවන්ගේ ලේවලින් මගේ කුරුමිනි ස්වාමයාගේ පාද හෝදන්න මං කැමතිී කෙල සඳහන් කළ. රජ්ජිරුවන්ට එතනින්ම මෙතෙක් තිබිච්ච ශෝකය ඔක්කොම ඉවරුණා. රජ්ජුරුව පිරිසට අන කලා වහාම ඒ දේහෙ ආදාහනය කරන්න කියලා. නමුත් රජ්ජිරුවන්ට සසරනන් තේරුණේ නෑ. මේ සිද්ධිය හරියට දැනුනන රජ්ජිරු සංසාරයට කලකිරින් දෙපෙයි. මැරුණ කෙනා මාලිගාවෙන් අයින් කලා රජ්ජිරුව තව බිසවක් අරගත්තා. කලකිරුණ නං තව කෙනෙක් ගන්නේ ගන්නේ නෑ. අත්හැරී නෑ එහෙම. නමුත් අර උපරි දේවිය ඇයි මෙහෙම ඉපදුනී තමන්ගේ ලස්සන රූපය තමන්ම උපාදාන කරගෙන හිටිය. මගේ ලස්සන උපාදාන කරගත්ත. මැරුණෙත් ඒ උපාදානයත් එක් උපදින්ට වෙච්ච තැන. එතකොට අපිත් මේ ජීවිතයේ සැපවිඳින්න කියලා මේ හරි හම්බ කරගත්ත දේවල් අත්හැරගණ්ඩ බැරුව උපාදාන කරගෙන මැරිලා කොහේ අන්ඩ හිතාගෙනද. ඒකයි සඳහන් කළේ මැරෙන වෙලාවෙ කොහොමද තමන්ගේ හිත පිහිටගෙනන්න. හරි හම්බ කරගත්ත දෙයක් උඩද සතරාපායකද සුගතියකද මේ හිත මනාව පිහිටන්ට කටයුතු කරගණ්ඩුව. ආං ඒ නිසා බණ අහන එකත් හරි වටිනෝ. මේ කරුණු දැනගන්ට මේ දේවල් වලින් අත් මිදෙන්ට. මෙහෙන් යනකොට හිත හදාගණ්ඩ ඕන හැටි දැනගන්ඩ. මේ සුතමය ධනය හරි වටිනෝ. බණ අහල රැස් කරගත්ත ධනේ. කොහොමද සිල් රැකල තියෙන්නේ. තම අවසාන වෙලා විහිතෙන දේවල්. මම සිල් රැකලද. මං පන්සිල් අරන්ද. මං කොච්චර කල් පන්සිල්ල ආරක්ෂා කලාද. මං කොච්චර කල් අටසිල් ආරක්ෂා කලාද විසි හතර පැයක් සිල් රැකපු දවස් කීයක් තියෙනවාද. මේ මේ ආදි වසයෙන් ආවර්ජනය කරන්න පුළුවන් වෙන්ඩෝන අර මරණ මංචිකෙදි ගැරිට. අනේ බැරිවුනානි කියල හිතනවට වඩා පුළුහම් ප්‍රමාණයක් උපරිමයෙන් කරගත්තනි කියල හිතනකොට තමයි පුදුම සතුටක් ඇතිවෙන්. කලින් දේශනාවත් මතක් කලා ඒ වැඩි ගිනි දැල්පේන වෙලාවි කරන්න බෑ. දැනුත් හල තියෙනවා නිරයක් තියෙනවා ඒක මෙහෙමයි කියලා. බැරි වෙලාවත් අර යහන මත නැගිට ගන්න බැරුව වැතිරිලා ඉන්න වෙලාවට ගිනි දැල් දැක්කොත් මොකද කරන්න. ආයසරයක් නැගිට ලපින් කරන්නද. ඒ අවාසනාවන්ත තැනට යනවද එහෙම නැත්තං මේ පුළුහන් කාලිමේ ටික කරගන්නවද. හැමදාම කරන්න බෑ. අපි හිතාගෙනන්න එව්ව පස්සෙ කර හැකි දැනට මොනො හරි හරි හම්බ කරගන්නඩ ඕන කියලා. හෙට මීට වඩා හොඳ වෙන්නේ නෑ හෙට මීට වඩා ලෙඩ වෙනවා. ඒ හින්ද පුළුහන්නං පුළුවන් තරමක් අද කරට. සංසාරයෙන් එතරවෙන්න ලෙඩ වෙනකං ඉන්න එපා. අන්සාරයෙන් එතර යන එක දුගතියෙන් බේරෙන එක ජීවිතය අංක එක කරගන්නට. එදාට ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන් දවසක්දී. ඊළඟට සඳහන් කළා මෙන්න මේ වෙලාවට නීවරණයන් විශ්කම්පනය වෙනවා කියලා. ඇයි දැන් මේ වෙලාවට කාටවත් නීවරණ උපදින්නේ නෑ කියලා අපි කලිනු සාකච්ඡා කළා. මේ වෙලා හිතෙන් නෑන ඇහැපිනවන්න කන පිනවට දිය පිනවන්ට. පිනෝපුුවගේ ආදීනෝ මතක් වෙලා කඳුළු තමයි ඒ වෙලාට නීවරණ රැඟෙන්නේ නීවරණෙන්නේ පංච ඉන්ද්‍රයන් පිනවඩ හිතෙන්නේ හිතෙන්නේ නෑ මේ වෙලාවට. මේ වෙලාවට මේ එළඹිලා තියෙන තත්ත්වයට මූුණ දෙන්නයි තියෙන්නේ යහපත් විදිහට ජීවත් වෙලා නං හරි සතුටින්ම මුණ දෙන්න තිබුණ. අන්න ඒ නීවරණ විශ්කම්බනය වෙන නිසා ධ්‍යානාංග විදිහට මේ අවස්ථාවේ සඳහන් කරනවා උපචාර දිහානයක් ලැබෙනවා කියලා. ධ්‍යානාංග විදිහට යමක් ලැබෙනවා හැබැයි ධ්‍යානය ලැබෙන්නේ නෑ ධ්‍යානයේ අංග ලැබෙනවා. සඳහන් කලා මරණ සතිය ගැන කියනකොට ස්වභාවයෙන්ම සංවේග උපදින. මරණය ගැන කියනකොට කොහොමත් ස්වභාවයෙන්ම සංවේග උපදිනවා. ආංගේ සංවේග උපදින නිසා අරමුණ රූපාවචර ධ්‍යාන මට්ටමට පත් නොවී උපචාර මට්ටමේ ධ්‍යානයක් බවට පත්වෙනවා. සංවේග උපදින නිසා රූපාවචර මට්ටමේ දිහානයක් බවට පත්වෙන්නේ නෑ. උපචාර මට්ටමේ දිහානයක් බවට පත්වෙනවා. මොනවද එතකොට මේ උපචාර මට්ටමේ දිහාන කියල කියන්නේ. ඒ කියන්නේ ධ්‍යානය ළඟ හැසිරෙන. දැන් ඉන්න දිහානයට ඉතාම ළඟ. අපහසු නෑ. නමුත් ධ්‍යානයට යන්නේ නෑ ඒ දිහානයේ අංගයක් බවට පත්වෙලා ළඟ හැසිරෙනවා. උපචාර මට්ටමේ දිහාන කෙලකැන ඒකයි. සඳහන් කරනවා මොකද මේ අනුස්සති භාවනාවන්ගෙන් ධ්‍යාන ලබන්ඩ බැරිහිද කියලා. දිහානය ළඟට විතරයි යන්න පුළුවන්. අනුස්සති භාවන බුද්ධානුස්සති දම්මානුස්සති සංගානුස්සති දේවතානුස්සති මරණානුස්සති චාගානුස්සති මේ වගේ දේවල් වලින් දිහාන ලබන්න බෑ. හැබැයි දිහාන ළඟට යන්න පුළුවන් කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. ප්‍රථමධ්‍යානය ළඟට විතරක් යන්න පුළුවන් නමුත් ප්‍රථමධ්‍යානයට යන්න බෑ කියලා සඳහන් කරනවා. උපචාර ධ්‍යානයක් හැටියට විතරයි තියෙන්නේ කියන කාරණාව ඒ නිසාම සහිපත් කරනවා එකැන ධ්‍යානය ළඟ හැසිරෙනවා කියන එක. මරණය සිහිපත් කිරීමේ බලයෙන් උපචාර මාත්‍රයට පැමිණි නිසා මරණා නුස්සති කියන ගණයට යනවා. මරණය සිහිකරපු බලයෙන් මරණා නුස්සතිය වඩපු නිසා මේ උපචාර මාත්‍රයකට පැමිණි නිසා මරණය සිහිපත් කරලා මරණ අනුස්සතිය වඩල උපචාර මට්ටමට එනකං එක දියුණු කරගත්ත නිසා මේකට මරණ අනුස්සති කියල කියනවා. එවනතන් මරණ අනුස්සති කියන ගණයට මේක එකතු වෙනවා. මේ මරණ සතියට සඳහන් කරනවා යෙදෙන භික්‍ෂුව නිතරම අප්‍රමාදී වෙනවා. මරණ සතියේ යෙදෙන භික්‍ෂුව නිතරම අප්‍රමාදී වෙනවා. එතකොට භික්‍ෂුව විතරද අප්‍රමාදී වෙන්නේ. නෑ මරණ සතියේ යෙදෙන ඕනම කෙනෙක් අප්‍රමාදී වෙනවා. නමුත් මේ කරුණු දක්වනකොට භික්‍ෂුව මුල් කරගෙන ඉන්න නිසා භික්‍ෂුව කියන කාරණාව පෙන්නලා තියෙනවා. අප්‍රමාදී වෙනවා. එකන්නේ තමන්ගේ මරණය නිතර නිතර මෙනෙහි කරන කෙන. හැම වෙලාම කුසල් කරන්න අප්‍රමාදී වෙනවා. දැන් සීතලයි දැන් පින්නයි දැන් රෑවෙලා වැඩි දැන් බෑ කියන කරණාව ඔහුගෙන් පුළුවන් තරන් ගිලිහිලා ඇතට යනවා. අද හැන්දෑවේ බුද්ධ වන්දනාව කරගත්තේ නැත්තං මම හෙට වන්දනා කරන්න ජීවත්වයද දන්න. ඊය කරපු වන්දනාව ජීවිතය කරපු අන්තිම වන්දනාව නොවෙන්ඩෝනේ මම අද දැන් බුදුන් වැඳගණ්ඩ ඕන කියන යුහුසුළු තැනටේනවා. අද මගේ සිල් ආපහු ආවර්ජනය කරන්න ඕනේ. අද දවස මම තිරිසං සතකුටවත් දංවේලක් දීගණ්ඩ ඕනේ. මගේ තිසරණ සහිත පන්සිල් අද පිරිසිදු කරගණ්ඩ ඕනේ. මේ මේ කාරණාවල්ලට යෙදිලා හැම වෙලාවෙම අප්‍රමාදී වෙනවා. කියන කාරණාවයි මෙතන සඳහන් කළේ. සියලුම භවයන්ගේ නොයලෙන සංඥාව ලබනවා. මේ අප්‍රමාදී බවත් එක්ක කිසිම භවයක ඇලෙන් නැති පුද්ගලයෙක් බවට පත්වෙන්ඩ අවශ්‍ය කරනු කාරණා සකස් කරගණ්ඩ වේර වඩනවා. ජීවත්වීමේ තන්හාාව අත්හරිනවා. මේ ලෝකයේ තව මොහොතක් මොහොතක් හරි ඉන්ඩෝන කියලා තියෙනවනන් තන්හාාවක්. අපි හැමෝටම ජීවිතය පිළිබඳ තියෙන පුදුම තන්හාාවක්න. තව තප්පරයක් ජීවත්තෙන්ට පුළුවන්න අපි හරි කැමති. ජීවිත තන්හාාව කොච්චරද කියලා දැනෙන්නේ ජීවිතය විනාස වෙන්ඩ ආපු දවසට. දැනට ඒක එච්චර තේරෙන්නේ තේරෙන්නේ නෑ. නමුත් හදිස්සියේ කරදරයකට මූුණ පැවුත් සර්පයෙක් ළඟ හදිසිය දැක්කුත්. සිංහෙක් කොටියෙක් ළඟට ඇවිල්ල දැක්කුත්. හදිසියේ මාරංචුනොත් මේ ළඟ ළඟ විශාල ජලගැල්මක් එනවා තවටකින් අපි චට වෙනවා කියලා. අන්න ඒ වෙලාට තමයි ජීවිත තන්හාාවේ තරම තේරෙන්නේ. අගේ නිසා මෙතන සඳහන් කළා ජීවත්වීමේ තන්හාාව නවතිනවා කියලා. නැති කරගන්න. කවුද මරණ සතිය හොඳට වඩපු කෙනා. දුවල බේරෙන්ඩ බැරිවුනත් අපි දුවනවා බේරෙන්ඩ කියලා හිතාගන්න. බේරෙන්ඩ බෑ දුවලා මරණ එනවා එමතන් ගින්නක් නම් ගින්න ජලයනං ජලය එනවා නමුත් අපි දුවනවා. නමුත් මරණ සතිය වඩල මේක හොඳට ප්‍රගුණ කරලා ජීවිතයට මූුණ දෙන්න බය නැති කෙනා ඒ මරණය කොයි විදිහටාවත් පිළිගණ්ඩ ලෑස්තිී මොකද ඒක වේදනාකාරී දෙයක් වනත් මට මේ මොහොතේ බැරණකං විතරයි ඒ වේදනාව තියෙන මැරුණ ගමන් ඉතාම සුගතියක උපදින බව තමන් හොඳටම දන්න. නමුත් අනි පුද්ගලයා මේ මොහොතේ මැරුණ ගමන් මං උපදින අපාහිද කියන සැකය තිරිසන් ලෝකෙද කියන සැකේ තියෙන නිසා බීතියෙන් මරණයට පත්වෙලා සමහරලාට නිරේම උපදිනවා. නමුත් මරණ සතිය තියෙන කෙනා හරි අප්‍රමාදී. එනිසා එයා බයනෑ. එනිසා මරණ අනුස්සතිය වඩන එක හරි වටිනවා ඕනැම වෙලාවක මරණයට මුණ දෙන්න ලෑස්ති වෙන්ඩුවනෑ. පිනතුන එහෙම සඳහන් කළෙත් දැ හුඟක් වෙලාවට මරණ සතිය වඩන්න කෙල කීවට අපි අවුරුදු පහළුව විශ්ව ජීවත්වෙන්ට සැලසුම් හදනවා. මේ සඳහන් කරන්නේ ඒම සැලසුම් හදන්ඩ එපා කියලා නෙමේ. ලෑස්ති වෙනවා තවරුදු පහළවක් ඉන්නවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා ලෑස්ති වෙනවා. නමුත් ඒ සැලසුම් එහාට හදනකොට මෙහෙන් ඕනෑම වෙලාවක ඔයා අතර මැරෙන්ඩ වුනොත් ඒ මරණය පිළිගණ්ඩ සැලසුන් ටිකත් හදල තියෙන්ඩ ඕනේ. කොතන මැරුණත් කමක් නෑ නමුත් පහලෝකින් කෙරෙන්ට දී තියන් දෙයක් තියෙනවනම් හිතනවා පහලුවට මෙහැ මැරෙනවා නම් මම ඒකටත් ලෑස්තිී. හැම වෙලාහම සූදාන. ජීවත් වෙනවා කියලා කියන්නේ හරියටම බැලුවොත් මරණයට ලැස්තිේනවා කියන එක. දුකක් නැතුව මැරෙන්ඩ සූදානන් වෙනවා. ජීවත් වෙනවා කියල කිය. එතකොට මෙතන සඳහන් කලා විශේෂයෙන්ම ජීවත් වෙන්ඩ ලැබෙයිද කියන කාරණාව. මට තව කොච්චර කාලයක් ජීවත්වෙන්ඩ ලැබෙයිද කියන කාරණාව අපි නිතරම බලන්ඩුවන. අපි හිතුවට මෙච්චර කල් ඉඳී කියලා ඉඳීද දන්න. නිතරම සූදානමින් ඉන්ඩුවන. ඉනකට මේ මරණ සතිය ඇති කෙනා ළඟ ජීවිත තන්හාාව නෑ කියල සඳහන් කළා. ජීවිතය පිළිබඳ තන්හාාවත් ඒ පුද්ගල ළඟ නෑ. පාපයට ගරහනව පාපයට අල්ප මාත්‍රයක්වත් ඔහු ළඟ කැමැත්තක් නම් නෑ. මරණ සතිය තියෙන කෙනා හැම වෙලාම පාපයට ගරහනවා. පාපය පිළිබඳව කිසි ඇල්මක් විසි කැමැත්තක් දක්වන්නේ නෑ. අනුන් තුළ පාපසිතුවිලි ඇතිවෙනවට කැමතිත් නෑ. තමන් තුළ පාපසිතුවිලි නෑ තව කෙනෙක් පව් කරගන්නවට කීයටවත් කැමතිත් නෑ. දේශයෙන් තොරව පවට ගරහන්නේ සසර ඇති භයානක බව දැනගෙන. හැබැයි පවට ගරහනව කියල කීවට දැ කෙනෙකුට ගරහන්ඩ ගියහම යමකට ගරහන්ඩ ගියහම හිතයට තියෙනවා සියුම් දේශයේ. නමුත් මෙයා ගරහන්නේ ඒ තරහව හිතේතියාගෙන නෙමෙයි තව කෙනෙක් සුගති ගාමී කරගණ්ඩ බලාපොරොත්තුවෙන් මයි ඒ ගැරහීම කරන්න. තමන් පින් රැස් කරනවා නිරන්තරයෙන්ම අනුන් තුළ පින් රැස් කරවන්න කටයුතු කරනවා. තමන් අකුසලයෙන් ඈත්වෙනවා අනික් අයත් අකුසලයෙන් ඈත් කෙරවීම සඳහාම වීරි වඩනවා. මසුරු මලේ නැති පුද්ගලයෙක් බවට පත්වෙනවා ඒ වගේම හැම වෙලාම පින් රැස් කරන පුද්ගලයෙක් බවටත් පත්වෙන මසුරු මල නැති කරනවා කුසල් රැස් කරනවා. අනිත්‍ය සංඥාව ඉතාම හොඳින් පුරුදු පුහුණු කරපු කෙනෙක් බවට පත්වෙනවා. මේ අනිත්‍ය ගැන මනා අවබෝධයක් තියෙනවා. මේ මරණ සතිය පුරාම ඔය අනිත්‍ය පිළිබඳව කරුණු සාකච්ඡා කළා. තන පතක් අග පිණිබිඳක් තියෙනව නම් ඒ කාන්තේම වැටෙන බවදන්නවා. ඉපදුනා නම් යම් කෙනෙක් අනිවාර්යෙන් මැරණ බවදන්නවා. තනපත් අග තියෙන පිණිබින්දු හිරු රැසින් වේලිලා යන බවදන්නවා. ඉපදුනොත් යම් කෙනෙක් ඒ පුද්ගලයා මරණයෙන් කෙරවල එන බව ආයුෂයාගේ කෙරවලක් තියෙන බව මනාව දන්නවා. ආං එහෙම දැනගෙන ජීවත්වෙන පුද්ගලයා පවට නං යොමු වෙන්නේ නෑ කියන කරුණයි මේ මේ තරං විශේෂයෙන් සිහිපත් කරන්න. අනිත්‍ය සංඥාව නිසාම උපදින දුක්ක සංඥාව හා ඒ දෙක නිසාම උපදින අනත්ත සංඥාවත් මනාව ඒ පුද්ගලයට ප්‍රගුණ වෙනවා. යම්සේ මරණ සතිය යමෙක් වඩන ලදනං ඒ පුද්ගලයා සිංහයන් ව්‍යාග්‍රයන් වලසුන් සර්පයන් මේ ආදී කෙනෙක් එළඹුණ හම කොහොමොත් බයක් එයට ඇතිවෙන්නේ නෑ. කොහේර යනකොට මේ කියන භයානක සත්තුන්ට මූුණ පණ්ඩ සිද්ධ වෙන. නමුත් බයක් නෑ මොකද සිංහය කල්ලා ගත්තුත්. ටිකක් එයා ඉරලා කනකං විතරක් වේදනාව දැනෙනවා මැරුණගින් පස්සේ එතන වේදනාව දැනෙන්න්නෙත් නෑ වේදනාව තියෙන තැනකට යන්නෙත් නෑ බොහොම සුගතිගාමි තැනක තමයි එපු ගියලය උපදින්න. ආං ඒ නිසා මේ වෙලාව තමන් ළඟට මරල්ලය එළඹුණොත් සාමාන්‍ය පුද්ගලයට බයක් උපදිනවද කියන කාරණාව හිතන්ඩුවන සාමාන්‍ය අයට නම් එළඹෙන බයි සීමාවක් සීමාවක් නෑ. ඒ නිසා වෛරයත් ඇති වෙනවා ඒ හින්ද දවේශය ඇත්ත තියෙනවා. ඒ මොහොතේ උපදින දේශයයි වෛරයයි දෙකත් අපිට දවස කහානි කරනවා. අපි හිතන්නකු කෙනෙක් කඩුවක් කරගෙන ඇල්ල බෙල්ල කපන්න හද. අපිට ඒ පුද්ජලයට මෛත්‍රී කරන්න පුළුවන්ද. ශාන්තිවාදී තාපසතුමා වගේ ඉවසන්න පුළුවන්ද. එහෙමනං සමහරලාට වඳී බැගෑපත්වෙයි පාදලෙවකයි ජීවිතය බේරලා දෙන්න කියලා. එහෙමත් නොකර කකුල ළඟ පාත්වෙනකොට පයින් ගහ ගහ මරන්ඩමනන් ලෑස්ති වෙන්නේ බේරෙන්ඩම ක්‍රමයක් නැත්තං අපටත් සමහර වෙලාවට හිතෙන්නේ නයික් පොළඟෙක් වෙලා හරි කනවා කියෙන හැඟීම. ආංගේ සිතුවිල්ල අපිට හරියට සංසාරය අනතුරුදායක වෙනවා. මොක දරාපි සමහර කතාවක සාකච්ඡා කරනවා ධර්මය පැහැදිලි කරනවා අර එක කාන්තාවක් මැරුවා සිටිකුමාරුරු හතර දෙනෙක් එකතු වෙලා. ඇය අන්තිමට තීරණය කලා මට බේරෙන්ඩ ක්‍රමයක් නෑ යක්ෂණයක් වෙලා මං මරණෝ කියල තමයි හිතුව. ඒ වෛර හිත මොන තරං විපාක දුන්නද අන්තිමට ඒ මරාපු හතර දෙනා එක්කෙනෙක් අනාගාමි වුණා පස්සෙ කාලි. එක්කෙනෙක් මහරහතන් වහස කෙනෙක් බවට පත් වනා පස්සෙ කාලි. එක්කෙනෙක් සෝවාන් වනා පස්සෙ කාලේ අනිත් එක්කෙනා සැරියුත් මහරහතන් වහසට දානයක් දීල නමුත් අන්තිමට දිවීලෝක ඉපදුනා. කෞද මේ පුක්කු සාති මහරජ්ජිරුවයි දාරුචීරිය මහරහතන් වහන්සේ සුපබුද්ධ කුට්ටි උපාසකතුමයි තම්බදාටික චෝර චෝරගහතකයේ මේ හතර දෙනාම මැරෙන්නේ එල දෙනක් කැනලා. ඒල දෙන වෙන කවුරුවත් නෙමේ යක්ෂණියක් ඒ යක්ෂණිය තමයි එදා වෛර කරපු කාන්තාව. වෙච්ච අපරාධයගේ වෛරය නිසා. මහ රහතන් වහන්සේ නමක් ගහතනය කරලා ඇය අවීචී. නමුත් රහතන් වහසේ සංසාරෙන් යන්නම ගිහිල්ල. අනාගාමීන් වහන්සේ නමක් ගහතනය කළා උන්වහන්සේ මෙහෙන් අපවත් වෙනකොටම බඹලෝ උපදිනවා. සෝවාන් වහන්සේ තෞතිසාවියපදුනා ඒ අයි දෙව් සැප බඹ සැප විදිනකොට. වෛරයෙන් පිරිච්ච ඇය අදත් අවිචී දුක්විදිනවා. එතකොට එහෙම නං මරණය ළඟ හිත හදාගණ්ඩ බැරි අපි අසරණ වෙනවා. අපි ගෙවල්ලොල ජීවත්වෙනකොටත් ඕන තරම් හොරු හතුරු පැනල ඇනල කපල කොටල විනාශ කරනවා. ඒ මොහොති තියෙන වේදනාව මිස මම ආය දුක්කිත තැනකට යන්නෑනි කියල හිත හදාගන්ට අපි එහෙනම් මේ සංසාරය මොන තරන් මේ හිත දියුණු කරලා තියෙන් ඕනෙද. කුසලයෙන් පෝෂණය කරලා තියෙන් ඕනෙද. භාගිතුන් හස දේශනා කළේ අඥ්ඥානයට මේ කය තමන්ට මහතුරෙක් වෙනවා කියලා. අඥ්ඥානයගේ කය අඥ්ඥානයට මහතුරෙක් වෙනවා. අඥ්ඥානයගේ ශක්තිය මට හොඳට හයිය තියෙනවා කියලා ඕනම කෙනෙකුට අහුච්චම ගහනු. ඒකෙන් රැස් කරනවා පව්. හොඳට ප්‍රඥාව තියෙන කෙනෙක් ඒක සංසාරයෙන් එතර යන්ට නෙමෙයි කපටිකමට වංචාවට හොරකමට ඒ ප්‍රඥාව පාවිච්චි කරනවා. අපිට වඩා දක්ෂ නැද්ද තුවක් වූ හදපු මිනිිය. අපිට වඩා දක්ෂ නැද්ද බෝම්බෙ හදපු කෙන අපිට තුවක්කු හදන්ඩත් බෑ අපිට බෝම්බ හදන්ඩත් බෑ. එයා සංසාරය අපිට වඩා පින් කරලා හින්දා ඒ තිවුණු ප්‍රඥාව ලැබිලා. නමුත් ඒක යොදල තියෙන්නේ සංසාරයෙන් ගැලවෙන්න නෙමෙයි සසරට බැඳෙන්ට. ආං ඒක හින්දා අපේ ප්‍රඥාව දැනුම ලස්සන උස මහත ශක්තිය මේ හැම දෙයක්ම අඥ්ඥානයට තමාව මහතුරෙක් බවට පත් කරුණා. එනම් මේ කය මෙහෙවන්ඩ පවා මනා වූ අවබෝධයක් සහ හැකියාවක් ධර්මය තුළින් පෝෂණය කරලා තියෙන් ඕන කියන කාරණාවල් අපි හරියට මේ කරුණුත් එක්ක හිතන්ඩ ඕනේ. කෙනෙකුට පුළුවන්නන් හොරකමක් කිසි කෙනෙකුට අහුවෙන් නැතුව තීක්ෂණ විදිහට සැලසුම් කරන්න. එයා ඒකින් ආඩම්බර වෙනවා ඔය සැලස්ම හැදුවේ මම කියල. නමුත් එයාට ඊට වඩා ආඩම්බර වෙන්ඩ පුළුවන් ඒ ප්‍රඥාව පාවිච්චි කලා නං පාපයෙන් බේරෙන්ට. ඒක හැමදාම තියෙන වටිනැකමක් වෙනවා. නමුත් එහෙම වෙන්නේ වෙන්න නෑ. ඒකයි මෙතන කරුණු දක්වන්නේ මනාව ජීවිතය කළමනා කරණය කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඉලකට පිඩතන යම් කෙනෙක් මරණයට සූදානම් නං ඒ පුද්ගලය හැම වෙලාම සතුටුයි යම් කෙනෙක් සූදානං නැති නිසා ඔහු අතිශයින්ම තැතිගන්නවා වැලපෙනවා. මැරණ වෙලාවේ බීතියට පත්වෙනවා වැලපෙන්ඩ පටන් ගන්නවා. මොකද සූදානක් නෑ. සිහිය පවත්වන්නේ පුද්ගලයට බැරුව යනොය වෙලාවට. නමුත් මරණ සතිය වඩපු කෙනා තමන් හොඳටම දැනගෙන හිටිය මරණය තමන් ළඟට ආව කියලා බයක් ඔහුට දැනෙන්නේ නෑ. ගොද ජීවිතයේ සෑහෙන කාලයක් මේ මරණය ගැන හිතල හිතල හිතල හිතල දැනගෙන ප්‍රගුණ කරලා ඉන්නේ මැරණ බව හොඳටම දැනගෙන හිටිය. එහින්ද බයක් බයක් එන්නේ නෑ. ඉළඟට සඳහන් කලා ඒ පුද්ගලයට කලබල බවකුත් නෑ මොකද ඒ සඳහා හැම වෙලාම ලෑස්ති වෙලා හිටිය. මොකෙටද ලෑස්ති වෙලා හිටියේ මැරෙන්ඩ ලෑස්ති වෙලා හිටිය. සඳහන් කරනවා යම් කෙනෙක් පැමිණෙන තුරු බලං හිටිය වගේ තමන් මුණගැහෙන්ඩ කෙනෙක් එනවා කියලා තියෙනවා එයා එනකං බලාගෙන හිටිය වගේ මරණය පැමිණෙනකං බලාගෙන ඉඳලයි තියෙන. තමන් එනකම් බලාගෙන හිටපු කෙනා ආපුහම ඔහුත් එක්ක යම් කාරණාවක් යොදාගෙන තිබුණනං ඒකට යෙදෙන වගේ මරණය එනකං බලාගෙන හිටියේ එහෙනම් දැන් මරණඇත් එක යන්ඩයි තියෙන. මගට වෙලා ඉන්නවා යාළුවා එනක. යාළුවා හම යනවා. මෙතනටලා බලාගෙනන්නවා මරණයනකං දැන් ආව මාරඇත් එක යන්නයි තියන්නේ. බය බය නෑමොකද ජීවිතයේ ඒක හොඳට ප්‍රගුණ කරලා තියෙන නිසා. අන්න ඒ වගේම සඳහන් කරනවා ඒ නිසා මේ ජීවිතයේදීම රහත්තෙන්ඩ මේ මරණ සතිය ප්‍රධාන කාරණාවක් බවට පත්වෙනවා කියලා. එනම් මරණ සතිය අර්හත්වය දක්වාම ගෙනියන්ට පුළුවන් ශ්‍රේෂ්ඨ භාවනාව. එනිසායක හේතුවෙනවා කියල සඳහන් කරනවා. සචේ දිට්ටේව දම්මං අමතං නාරාදේති. ඉඳින් මේ ජීවිතයේදීම අර්හත්වය ලබන්ඩ නැත්තං කය බිඳීමෙන් පසු සුගතියක් කරා යන පුද්ගලයෙක් බවට පත්වෙනවා. කවුද මරණ සතිය දියුණු කරලා තිබුණ කෙනා. එම නිසා නුවන තියෙන පුද්ගලයා ඒ කාන්තයෙන්ම මේ මරණයෙහි යෙදෙනවා. මරණ සතියෙහි යෙදෙනවා ප්‍රඥාව තියෙන කෙනා. ඒ නිසාම මරණ සතිය හැම කල්හීම මහානු භාව සම්පන්නයි. පින්නතින මෙන්න මේ තමයි මරණ සති භාවනාව පිළිබඳව විස්තර කතාව. අපි දේශනා විසි නමයකින් මේ පිළිබඳව මෙතෙ සාකච්ඡා කළා. මේ දේශනා විසි නමේම එක දිගට අධ්‍යයනය කරගණඩ පුළුවන් වුනොත් ශ්‍රවණය කරන්න පුළුවන් වුනොත් මරණ සතිය පිළිබඳව කරුණුකාරණා විශාල ප්‍රමාණයක් අනාවරණය කරලා තියෙනවා. ඒ මත මේ භාවනාව සම්පූර්ණ කරගණ්ඩ අවශ්‍ය කරුණුකාරණා බොහෝමයක් සඳහන් කරලා තියෙන. ඊළඟට තියෙන්නේ මෙතෙක් සාකච්ඡා කරපු කාරණා ටික නැවත කෙටියෙන් ආවර්ජනය කරලා කොහොමද මරණ සතිය වඩන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්නට. අපට ධර්ම දේශනාව නිමාවීම සඳහා තව ටික වෙලාවක් තියෙනවා ඒ වෙලාව තුළ මෙතෙක් කලින් කතා කරපු කාරණා අට මරණ සතිය වඩන ආකාර අටක් තියෙනව කියල සඳහන් කළන්නේ. අපි ඉතාම කෙටියෙන් ආවර්ජනය කරගම්. පළමුුවනි පියවර තමයි වදකයෙක් එළඹිලා ඉන්නවා වගේ ජීවිතය ගැන හැම වෙලාවෙම හිතන්ඩ ඕනේ මගේ ළඟ වදකයෙක් ඉන්නවා කියලා. අපි කලින් දේශනාව කතා කලා ඒ වදකයා යන්න යන්න තැන පස්සෙන් ඇවිල්ල ඉන්න. කොයි වෙලාවෙ කොටයිද දන්නේ. හිතන්නකු දැන් මේ වෙලාවේ මගේ ළඟ වදකයෙක් ඉන්නවනං. ඇත්තටම මට පව් කරන්න හිතෙනවාද. මෙයා කඩුවා මෝරගෙන ළඟ හිටගෙන ඉන්නවා මං පව් කරනවා. එහෙම කවදාවත් හිතෙන්නේ කවදාවත්ම හිතෙන්නේ නෑ. එහෙනම් ඇත්තටම වදකයා කඩුවාරගෙන පිටිපස්සේ ඉන්නවා පේන්නේ නැති වුණාට ඒ වගේම තමයි මරණය ඕනෑම වෙලාවක එන්ඩ පුළුහන් එනම් පව්කර කර ඉඳල හරියනවද නෑ පවෙන් වැලකිලා පිම්මයි කරන්නව. වදක පච්චු පට්ටානය මරණය මෙනෙහි කරන්ඩ කඩුවාරං නිතරම වදකයා පස්සේ ඉන්නවා කොයි වෙලාවෙ බෙල්ලට පාත්තෙයිද දන්නේ නෑ. ඕක මෙනෙහි කරන්න කීවා මේක ගැන විස්තර මේ දේශනාව අප ඉතා දීර්ඝව සාකච්ඡා කරලා තියෙන. දෙවනි පියවර අපට තියෙන දේවල් නැතිවෙන ස්වභාවය කල්පනා කරන්න ඕනෑ. මරණ සතිය දෙවනි පියවර. අපේ ඇඟ වෙනස් වෙන හැටි. අපි තියෙන දේවල් නැතිවෙන හැටින කල්පනා කරන්න කිවී. එහෙනම් මගේ තියෙන මේ රූපයත් වෙනස් වෙනවා. මගේ මේ ඇගේ තියෙන පෙනුම ඒ සියල්ලම වෙනස් වෙනවා. එනම් මට අහිමිවීමක් තමයි එතන තියෙන. ඊළඟට ඉපදීම අනුව මරණය යෙදිල තියෙනවා. ජරාව මුළු ඇඟපුරාම පැතිරිලා තියෙනවා නමුත් තරුණ කාලේ අපිට ඒක තේරෙන්නේ නෑ. නමුත් තරුණ කාලෙ කියලා නැහැ ජරාව මුළු ඇඟපුරාම පැතිරිලයි තියෙන. අන්න ඒක නිසා වෙනස්වීම වේගෙන් සිද්ධ වෙනවා අපිට තේරෙන්නේ. ඇස් ක්‍රමයෙන් නොපෙනී යනවා කන් දෙක ක්‍රමයෙන් නෑහී යනවා කටේ තියෙන දට්ටික හැලිල යනවා වචර ප්‍රකාශ කරන හැටි වෙනස් වෙනවා හඬ වෙනස් වෙනවා සමහර වචන කාලයක් යනකොට තේරෙන්න්නෙත් නැතු යනවා. මේවාගේ ශරීරයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙවී වෙනස් වෙවී යනවා කළු කෙස් සුදු වෙනවා කළු රැවුල සුදු වෙනවා ඇඟ එල්ලා වැටෙන්ට පටන් ගන්නවා නහරවැල් ඉලිප්පෙන්ඩ ගන්නවා ඇටකෝටු මතුවෙන්ඩ ගන්නවා එහෙනම් අපට තියෙන දේවල් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන්ඩ පටන් ගන්නවා අහිමි වෙන්ඩ පටන් ගන්නවා කියන කාරණාව අපි වටහ ගණ්ඩුවන. අන්න ඒ විදිහට තියෙන දේවල් නැතිවීම ගැන කල්පනා කරනකොට ජීවිතෙත් මොහොතින් මොහොත නැතිවෙනවා කියන කරණාව අපිට වැටහෙට පටන් ගන්නවා. අභ්‍යන්තරංගත් දුරුවල වෙලා යනවා බාහිරංගත් දුරුවලලා යනවා පිනට දහමට වියදම් නොකළ ධනය සනීප වෙන්ඩ හුඟක් අයි වියදැන් කරන. වෙනස් වෙවී වෙනස් වෙවී යනවා. අසනීප වෙනවා. ධනය ඕන තරන් තිබුණා. හැබැයි පිනට දහමට වියදැන් වුණේ වියදැන් වුණේ නෑ. සමහර කෙනෙක් පින්තකා කෙනෙක් යමක් ඉල්ලන්ඩාව වෙහෙරක් හදන්ඩ විහාරයක් හදන්ඩ බෝමලුවක් හදන්ඩ රුපියල් විස්සක් විතර දෙන්නේ. එක තියෙන ප්‍රමාණය වෙන්ඩ ඇති. හැබැයි නැති වනත් හැන්දෑවට අරක්කු බෝතලයක් ගණ්ඩ එක් දස් පන්සීයක් විතර දෙන්ඩ මැලිවෙන්න නෑ එදාට ගෙදරාය කෑවත් එකයි නැතත් එකයි. එනම් පිනට දහමට දෙන්න ඇති සල්ලි අකුසලයට ඕන තරංගය දෙනවා. පිනට දහමට දුන්න ඇති සල්ලි නිරෝගී වෙන්න ඕන තරං යොදනවා. නමුත් ඒ අය හැමදාම පවත්වන්න බෑ. මරණය ආව දවසට අපිට මේ මහපොලෝ මත වැටෙන්ඩම වෙනවා. එහෙනම් දෙවනි පියවර මේ විදිහට සඳහන් කලා මේක මනාව පුරුදු පුහුණු කරන්න කියලා. මරණය ගැන හිතන්ට. තුන්ගනි ක්‍රමය දේශනා කළා උපසංහරණතු. මහ පිරිවර හිටිය අයත් මැරුණා මහපින් තිබුණ අයත් මැරුණා ශරීර ශක්තිය තිබුණ අයත් මැරුණා මහ යුරුදි ශක්තියක් තිබිච්ච මොග්ගල්ලානයන් වහන්සේවාගේ අයත් පිරිනිවම් පෑවා මේ ලෝකෙ මහා ප්‍රඥාවන්තය හැටියට භාග්‍යතුන් වහන්සේ ළඟට විරුදාවලිය ලැබුවේ සාරිපුත්තයන් වහන්සේ. මොන තරං ප්‍රඥාවක් තියෙන්ට ඇත්. මොග්ගල්ලානයන් වහන්සේට මොන තරං ඉරදියක් තිබුණට හැබැයි ඔක්කොම් භාගිතුන් වහසට වඩා දෙවනී. අපේ බුදුරජාණන් වහන්සේම මෙහෙම දේශනාවක් කළා. මහනෙන මේ ලෝකයේ මොනතරං රහතන් වහන්සේල ඉන්නවාද. සකදාගාමි අනාගාමි උත්තමයෝ සෝවාන් උත්තමයෝ කොච්චරඉන්නවාද. තවත් නොයෙක් ප්‍රඥාවන්තයෝ කොච්චරඉන්නවාද. භාග්‍යතුන් වහන්සේ හැර මේ ලෝක ජීවත්වෙන සියලු දෙනාගේම ප්‍රඥාව. මේ කියන්නේ මුගලන් මහරහතන් වහසගේ මහාකාශිප මහරහතන් වහසගේ ප්‍රඥාවීදලා. ඒ සියලු දෙනාගේම අවබෝධය එකට එකතු කරලා. යම් තැනක තියෙනවද ඒ අවබෝධ ඥානය ඒ ඥානය සාරිපුත්තයන් වහන්සේගේ තනි ඥානයෙන් සොලොස් කලාවෙන් එක කලාවක් තරංවත්නය කියලා. නමුත් මේ මහා ප්‍රඥාවන්තයා නිකම්ම පිරිනිවම් පෑව නෙමෙයි මේ අති දැවන්ත ඥාන සමුදායත් අරගෙනම පිරිනිවනට වැඩිය. මොග්ගල්ලානයන් වහන්සේ නිකම්ම පිරිනිවම් පෑව නෙමෙයි මුළු විශ්වමයම කළබණ්ඩ පුළුවන් හැකියාවක් තිබිච්චය ඒ ඉර්දිය මෙහෙ කාටවත් දීලගියත් නෑ ඒ ඉර්දිය අනාගතය කෙනෙකුට ඉතුරු කරලා ගියත් නෑ පිරිනිවම් පානකොට ඉරදිියත් අරගෙනම අරගෙනම පිරිනිවම් පෑවා. එනම් ඒවාගේ උත්තමයන් ළඟටත් මරණය ආවනං මංගාවට එනවා කියන එක අහන්ඩ දෙයක් තියෙනවද. මුළු විශ්ව දහතුව අමාදියෙන් සෝදලාදාපු ලෝක සත්වයාගේ අපා මග වහලා දෙව්ලෝ මග විවෘත කරලා නිවන්දොර ඇරලදීපු ලෝකයට පායපු අමා හිරක් බඳුවෙච්ච ලෝකයට අමා පිඩක් බදවෙච්ච ලොවතුරා බුදුරජාණන් වහන්සේත් කෝටි ගණන් ධ්‍යානයන්ට සමවැදිල සමවැදිල සමවැදිලා. මහ ගිනි අඟුරු කඳක් වගේ මහ ගිනි අඟුරු වලක් වගේ අන්තිම මොහොතේ දිලිසිලා දිලිසිලා දිලිසිලා එක පාරම ගිනි අඟුරු වලට මහ වැස්සක් වැස්සොත් මොකද වෙන්නේ භාගිතුන් වහසේ දිලිසිලා දිලිසිලා එක පාරම එක පාරම නිමිල ගිය. පිරිනිවම් පාවදාලා. මේ විලිලැජ්ජ නැති මාරයා ලොවතුරා බුදුරජාණන් වහන්සළඟටත්තාව නං මංගාවට එනවා කියන එකේ අහන්ඩ දෙයක් නෑ නේද කියන කාරණාව මනාව මෙනෙහි කරන්න ඕන මේ භාවනාවත් එක්. උපසංහරණතෝ කියන කාරණාවෙන් ඔය කරුණු මේ කෙටියෙන් කෙටියෙන් දක්වන්නේ මේ කරුණු හැම එකක්ම විස්තර කරලා තියෙන හින්ද. හතරවෙන කාරණාව කාය බහු සාධහරණතු මේ කය අපි ඔක්කොටම සාධහරණයි. මේ මගේ ඇඟ නමුත් මේක මට විතරද සාධහරණය මේ අනික් අයටත් සාධහරණයි. අනික් අයටත් අයිති. කවරු හරි ගලක් ගැහූත් වදිනවා. මේ ඇඟ ඇසුරු කරගෙන පනුව කොච්චර ඉන්නවාද. ක්‍රමි සත්තු කොච්චර මේ ඇඟ කනවාද. ඇතුළෙනුත් කනව පිටිකුත් කනවා. ඒ තරන් ක්‍රමීන් නිසා අපිට එක තේරෙන්නේ තේරෙන්නේ නෑ. පේන්නේ නෑ. නමුත් ඔවු මේ කය කාගෙන කාගෙන යනවා. නමුත් මමත් ජීවත් වෙනවා. ඒ ඇය මේක කනවා මමත් ජීවත් වෙනවා. මට ජීවත් වෙනවා කියලා කීවට ඒ අය ප්‍රමාණයකට කනකං විතරක් මට ඉන්න පුළුවන්. බැරි වෙලාවත් කන ප්‍රමාණය වැඩිකිරුවොත් නොවෙයිද මට මැරෙන්න්නම සිද්ධ වෙනවා. ප්‍රමාණයඉක්මා කෑවොත් මම මැරෙනවා. කාය බහු සාධරණතු පනුකුල අසූ හතරකට මේකයි විවෘතයි කියලා සඳහන් කරනවා. ඊට අමතරව සඳහන් කරා ආයුෂයේ ඇති දුරුවලතාවේ අපේ ආවිෂයේ දුර්වල බවක් තියෙනවා. ඒකට කියනවා ආයු දුබ්බලතාවේ කියල. මරණ සතිය වඩන පස්වැනි ක්‍රමේ. ආයු දුබ්බලතාවේ. ආශ්වාස ප්‍රාශ්වාස හැම විටම තියෙන්ට ඕනේ. හුස්ම ගණ්ඩෝනේ හුස්ම හෙලන්ඩෝනේ. නමුත් සඳහන් කළා සතර ඉරියව්ව මනාව පැවැත්විය යුතුයි. සීතල උෂ්ණය මනාව ඉවසිය හැකි විය යුතුයි. සතර මහා භූතයන් අපට අනුකූල විය යුතුයි. මේ ආයුබ්බරය ගැන කතා කරනකොට. ඉහලට ගත් හුස්ම පහලට හෙළන්ඩ බැරිුණොත් ඒත් මැරෙනවා. පහලට හෙළෝ හුස්ම ඉහලට ගණඩ බැරිවුණොත් ඒත් මැරෙනවා. එනම් ආශ්වාස ප්‍රශ්වාස මනාවතියෙන් ඕනේ. සතර ඉරියව්ව මනාව පවත්වන්න පුළුහම් බෙන්ඩුවන ඉඳගණ්ඩ හිටගණ්ඩ ඇවිදින්ඩ සැතපෙන්ඩ පුළුහංකම තියෙන්ඩුවන. සීතල උෂින මනාව ඉවසන්ඩ පුළුහංකම තියෙන්ඩුවන සමහරයි සීතල වැඩිවෙලා මැරෙනවා සමහරයි උෂ්ණ වැඩියල මැරෙන. සතර මහා භූතයන් අපට අනුකූල විය යුතුයි පටවි්‍යාපෝතේජෝවායෝ මේ ධර්මතා අපිට එක් කෙනෙක් හරි අකීකරුණොත් අපි ලෙඩෙක් වෙනවා. සමහර ලෙඩ අත පය දිගාරින්ඩවත් බැරුවෙන. පට විදහතුව හිපිල. මේ තද බව ඇති වෙලා දරදඩු වෙලා අතපයි දිග ඇරගණ්ඩ බැරි තත්ත්වයට පත් වෙලා. නමුත් මේ සතර මහා භූතික ධර්ම නොකි පෙන්නතා කල් අපි මෙහෙම ඉන්නවා එක් කෙනෙක් හරිකිපුුණොත් මේ ජීවිතය මීට වඩා හුඟක් වෙනස් වෙනවා. ඊළඟට පින්නතන තම ආයුෂයේ ඇති දුබලතාවේ මනාව මෙනෙහි කරන්න වන ඉතාම දුර්ුවල ආයුෂයක් තමයි මම මේ අරගෙනන්නේ. ඒ දුරුවල ආයුෂය කොයි වෙලාවෙ නැතිවේද දන්නේ නෑ. කියන කාරණාව මෙනෙහි කරන්න ඕනෑ එනම් ඒ දුරුවල ආයුෂයේ ඔබටත් තියෙන්නේ එක මටත් තියන්නේ එක දුරුවලයි කියන්නේ ඕනෑම තැනක විනාස වෙන්ඩ පුළුවන්. ඒ හින්ද ජීවත්තෙන්ඩ ඕනේ හැම වෙලාම මරණයට සූදානන් වෙලා. පිනතන ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙනවා. මරණ සතිය පිළිබඳව මේ කාරණාට අපි කෙටියෙන් සිහිපත් කර කර හිටි තවත් කාරණා තුනක් අපිට සිහිපත් කරන්න ඉතුරු වෙනවා දේශනා තිහකින් මරණානුස්සතිය පිළිබඳව සාකච්ඡාව ඉවර කරන්න පුළුවන් වෙනවා තව දේශනාවකට කරුණු සාකච්ඡා කරන්න ඉතුරු වෙන නිසා. කාල වේලාව ඉවර නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. මරණ සතිය නිමිති කරගෙන සිදු කළ විසි නමවෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබාදුන් දායක පින්වත් පිරිස. කොළඹ කින්ස්පිපාරී පියසීලී මෙන්ඩිස් මහත්මිය සහ රාජගිරියේ මල්ලිකා වෙල්ගම මහත්මිය විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා පියසීලී මෙන්ඩිස් මහත්මියගේ ස්වාමි පුරුෂයා වන මියගේ විශේෂඥ වෛද්‍ය MB මෙන්ඩිස් මහත්මාට සහ මියගිය දෙපාර්ශයම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මල්ලිකා වෙල්ගම මහත්මියගේ ස්වාමි පුරුෂයා වන මීට මාසතුනකට ප්‍රථමයෙන් මියගිය නීල් ගැලහර් මහතාට පින් අනුමෝදන් කිරීම මේ පින්නතුන්ගේ උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා ධර්මදේශනාවේ දායකත්වය දරමින් මියගිය ස්වාමිපුරුෂවරුන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් මේ මහ පින්කම සිදු කළ මේ පින්නතුන් සියලු දෙනාටමත් තුනුරුවන්ගේ අනන්තාශිරුවාදයෙන් නිදුක් බව නිරෝගි බව චිරජීවනය සඳහා මේ කුසල ශක්තිය හේතුවේවා පින් අනුමෝදන් කළ සියලු දෙනාටමත් පින්කම සිදු කළ මේ පින්නතුන්ටත් සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසල ධර්මයන් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසක්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ